ආනන්ද මහින්කන්ද මහත්මයා සරණතරන් සරණයි සරණ සරණයි ස්වාමීනාත මේ ඇත්තට මම මේ අහන්න දන්නේ මේ ඔබ වහන්සේ සෑහෙන උත්තර දීලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති මේ ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් යමක් දැනගන්නත් උනේ අර අරුණ මන්තුගේ මහත්තයාගේ ප්‍රශ්නේ ඔබ වහන්සේ අවසානයේ උත්තර දුන්නනේ මේ ඒ සිත සිතත් අපි වගා කරන්න ඕනේ කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන්න ඕනේ භාවනාව නේ සනස කියන්නේ සමත විදර්ශනා භාවනාවෙන් නේද ඒක සමත විදර්ශනා දෙකෙන් තමයි ඒ සංවර්ධනය සිද්ධ වෙන්නේ සංවාදයේ සිට හොඳයි. හොඳයි සමහර මගේ ප්‍රශ්නේ සවන්නස දැන් ඔබවහන්සේගේ අර කොස් ගහේ පන්සලට කොස් ගහ පූජා කිරීමේ ඒ ඒ උදාහරණෙදි මට මතක් වුණේ. අතන සවන්න දැන් අපි දැන් ප්‍රඥාවෙන් වැඩ යමක් කරනවා කියන අපිට නිතර මේ මේ අපි වුණත් මේවට මුහුණ දෙනවා. ඒ කියන්නේ ස්වාමීන් මම මේ ළඟදී දැක්කා මේ ඊපෙරේදා මේ Facebook එකේ තිබිච්ච හොඳ අපි කවුරුත් වැදගත් දසල් ගන්න අපේ හොඳ ආරණ්‍යයක මේ දානයක්. ඒ දානේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ 25ක් වගේ වඩිනවා. ඉතින් දානෙට පින්න පාදේනවා. ඉතින් අර දානශාලාවේ මේ දායකයෝ මම හිතන්නේ 100කට වැඩි දානි පූජා කරනවා. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේලාට මේක මේ මේ ඇත්තරම පාත්‍රේ බරත් වැඩි උස්සයන්වත් බැරි තරමට. ඉතින් එහෙම දේවල් අපි දන්නවා. ඉතින් අර මහා දානවල අනුසස් තියනවා කියලා ආදී වශයෙන් අපි අපි අහලා තියෙනවා මේ දසවස්තුක සම්මාදිට්ඨියද නමුත් දැන් මේ වගේ තැනකට ප්‍රඥාව අද දැන් මෙහෙම හිතුවොත් මේ මේක සකසලා දුන්නා නම් මේ ඉතුරු වෙන මුදලින් හෝ මොකක් හරි තවත් කාට හරි පිනක් කරන්න පුළුවන් තවත් කාට හරි දෙන්න පුළුවන් වගේ ආදි වශයෙන් හිතන අවස්ථාවල අපට එනවා ස්වාමීන් වහන්සේ. ඒක ඇත්තනම අපේ ලෝභයද එහෙම නැත්නම් එතන ප්‍රඥාවෙන් මේ දිහා බැලීමද කියන ප්‍රශ්නේ. ඒක තීරණය කරන්න පහසු නැහැ. ඒ බඳු තැන්වලදී අපි අපේම මනස පරීක්ෂා කරන්න ඕන ඇත්තටම දැන් මේ මොන පදනමකද මේ මම හිතන්නේ කියලා. ඉතින් අන්න එහෙම එහෙම විමසීමෙන් තමයි අපිට මේ වංචක ධර්ම මොනවද කුසල ධර්ම මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය වගේ අවස්ථා ඊටාම යෝග්‍යයි ප්‍රත්‍යවේක්ෂණය සඳහා. ඉතින් ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්නත් ඕන කරන්නේ දැන් අපි අපි සූදානම් නෑනේ අපේ මම එතනදී දුර්වලයි මගේ ලෝභ සිතක් තමයි මේ මතුනේ ප්‍රඥාව නෙමෙයි කියලා පිළිගන්න මම ලෑස්ති නෑ. ඒක තමයි ඇත්ත తත්වය. නමුත් එතනදී අපි එක එක පැති වලින් ප්‍රශ්න කරන්න ඕන තමන්ගේ මනස. දැන් මම ඇත්තටම ප්‍රඥාවෙන් නම් මෙහෙම කල්පනා කරන්නේ එහෙම මුදල් ඉතුරු කරගෙන මම ඒ බඳු ඥාන සංප්‍රයුක්ත කටයුතු වලට යොදවලා තියනවද? එතකොට කොච්චර වාර ගණක් එහෙම යොදවලා තියනවද ඒ කියලා ඒ බඳු අවස්ථා සිහි කරන්න ඕන. තමන් දැන් මෙතනදී තමන්ගේ මනස තර්ක කරන්නේ මෙච්චර ගොඩක් මෙහෙම කරන්න නැතුව නාස්ති කරන්න නැතුව උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රමාණයට දාන ටික සකසලා මේක ඉතුරු කරලා එහෙම දුන්නා නම් හොඳයි යහපතක් සඳහා යෙදෙවුවා නම් හොඳයි කියලා. එතකොට තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. මගේ ජීවිතේ මම දන් දීපු අවස්ථාවල එහෙම නැත්නම් වෙන වෙනත් වැඩ කරපු අවස්ථාවල අපි හිතමු දානේ පැත්තකින් තියමුකෝ මගුල් ගෙයක් ගත්තු අවස්ථාවල ඊළඟට වෙන ගේ හදන්න හිතපු අවස්ථාවල එතකොට ඉඩකඩම් ගන්න හිතපු හිතපු අවස්ථාවක ඇඳුම් පැළඳුම් ගන්න හිතපු අවස්ථා මේ වගේ අර යම් යම් දේවල් කරන්න තීරණය කරනකොට මට පුළුවන් වුණාද අවශ්‍යතාවය කියන තැනට සීමා වෙලා අමතර වියදම් කපාදු කරලා ඒක තවත් අර්ථවත් දෙයකට යොදවන්නට මට පුළුවන් වුණාද? අන්න එහෙම කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ බඳු දැක්මක් ඒ බඳු පුහුණුවක් නිසාද මම මෙහෙම හිතන්නේ කියලා සංසන්දනය කරලා බලනවා. එතකොට දැන් තමන්ගේ ජීවිතේ එහෙම කරලත් නැත්නම් තමන්ට එහෙම කිරීමේ කෞශල්‍යයක් නැත්නම් එහෙමනම් මෙතනදී මේ තමන් හිතලා තියෙන්නේ සැබෑවට ඥාන සංප්‍රයුක්තව නොවෙන්න පුළුවන් අර අනිත් කෙනා දෙන එකේ දොස් සෙවීම කියන පදනම වෙන්න පුළුවන් සමහර. ලෝභකම වෙන්නත් පුළුවන්. ඒ වගේම අර අනුන්ගේ සිදුරු සෙවීම, අනුන්ගේ දුබලකම් සෙවීම, ඒ කියන්නේ දැන් අනුන්ගේ වරද, අනුන්ගේ අඩුපාඩු දැකීම මගේ ඥාන සම්පන්න බවක් කියන එක්තරා මාන පරවශ ගතියක් අපි හැමෝගෙම සිත්වල තියෙනවා. ඒ කියන්නේ අනුන්ට වැරද්ද පේන්නේ මට තමයි පේන්නේ. මම හුඟක් බුද්ධිමත්ව දේවල් දිහා බලන කෙනෙක් ඥානවන්තව දේවල් දිහා බලන කෙනෙක් ඒ නිසා අනිත් අයට වඩා සියුම් විදිහට ඒ දුර්වලකම් මට පේනවා කියන ආකල්පයක් අපි කවුරුත් තුල මේ සක්කාය දිට්ඨියත් එක්කලා බැඳී පවතිනවා ඒ නිසා තමයි ඕනම වෙලාවක මගේ මනසින් යෝජනා කරන දේ පරම සත්‍ය වගේ මට දැනෙන්නේ ඒ කියන්නේ අනිත් ඕන කෙනෙක් කියන જાති වරදින්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වැඩ කටයුතු ඒවැස් දොස් තියෙන්න පුළුවන්. හැබැයි මගේ ඇතුලෙන් එන දේ ආයෙ කතා දෙකක් කරන්න දෙයක් නැහැ. ඒක ගැන ආයෙත් වාද කරන්න දෙයක් නැහැ. තර්ක කරන්න දෙයක් නැහැ. ඒ ඇතුලෙන් එන එක හරියටම හරි එක වගේ පිළිගන්නට මම පෙළඹෙන්නේ අන්නේ මාන පරවශ ගතියත් එක්කලා. දැන් අනිත් අය කියන කරන්නේ වැ දුර්වලකම් තියෙන්න පුළුවන් නම් මට හිතෙන දේවල් වල දුබලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් මොකක්ද කියලා හොයන්න ඕනේ. දැන් ඔබතුමා ඔය ඇහුවේ ඒකනේ. මගේ මනසේ මේ ඇති වෙන්නේ දුර්වලකමක්ද? දැන් එතනට අපි ඇවිත් තියෙනවා. ඒක හුඟක් හොඳ ශක්තිමත් ගමනක් මෙතනට එනකන් ඇවිත් තියෙනවා. දැන් මෙතනින් එහාට අපි හොයන්න උත්සාහ කරන්නට ඕන ඇත්තටම මේ මතුවෙන මනෝභාවය අනුන්ගේ වැරදි සෙවීමක්ද එහෙම නැත්නම් අර හුඟක් දේවල් දෙන එක දරා ගන්න බැරි යම්කිසි තෘෂ්ණාමූලික හැඟීමක්ද එහෙම නැත්නම් සම්පත් කළමනාකරණය කරගෙන විභජනය කිරීම පිළිබඳව යම්කිසි ඥාන සංප්‍රයුක්ත ගතියක්ද මොකක්ද මගේ මේ මනසේ පහළ වෙන්නේ කියන එක විමසන්ඩ නිකම්ම හිතලා විතරක් බෑ ජීවිතයේ Taman කටයුතු කරපු විවිධ අවස්ථා පිළිබඳව නැවත නැවත සිතා බලන්නට කල්පනා කරන්න. ඊළඟට අනිත් කාරණේ තමයි මේ වෙලාවේ ඒ අනිත් කෙනා කරන දේ දකිනකොට ඇතිවෙන මානසික தත්ත්වය. දැන් අපිට හිතෙනවානේ අරක බලාගෙන ඉන්නකොට මෙහෙම කළා නම් හොඳයි මෙහෙම කළා නම් හොඳයි කියලා. හැබැයි ඒ එහෙම හිතෙනකොට මගේ හිතට නිකන් පීඩාවක් දැනෙනවද? තෙහෙට්ටු ගතියක් දැනෙනවා. අනි අර කරන එක්කෙනා ගැන නිකන් රුස්සන් නැති ගතිය මගේ මනසට දැනෙනවා. එහෙම දැනෙනවා නම් ඒ Taman හිතලා තියෙන කුසල් සිතකින් නෙමෙයි. එහෙම තෙහෙට්ටුවක් වෙහෙස කරගතිය අර කරනගෙනා ගැන නුරුස්සන ගතිය එහෙම ඇති වෙන්න විදිහක් නැහැ අපි ප්‍රඥාවෙන් හිතනවා. අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතය ගැන පරීක්ෂා කරලා බලන්නට ඕන. මේ මනෝභාවය ඇති වෙන මොහොතේ තමන්ට දැනෙන හැඟීම් ආදිය පිළිබඳව නැවත නැවත පරීක්ෂා කරලා බලන්නට ඕන. දැන් අර මහතට මතක ඇතිනේ මම පෙර දිනක කිව්ව අර මෙත්තාව ගැන හිතනකොට දැන් දරුවා කෙරෙහි අම්මා තුල ඇතිවෙන හැඟීම මෙත්තාව විය හැකියි. දරුවගේ යහපත ගැන. හැබැයි ඒක මෙත්තාව නොවෙන්නටත් පුළුවන්. ඒ නොවෙන්නට පුළුවන් කියන බව අපි අනුමාන කළාට ඒක මෙත්තාවද නැද්ද කියලා කොහොමද අපි බලන්නේ? ඒකට එක පරීක්ෂාවක් මම සිහිපත් කළා. මොකද්ද දරුවාගේ යහපත අපේක්ෂා කරලා ඒ අපේක්ෂා කරන යහපත සිදු නොවුනොත් මවට පීඩාවක් ඇති වෙනවද දුකක් ඇති වෙනවද එහෙම පීඩාවක් ඇති වෙනවා නම් ඒ තිබිලා තියෙන මෙත්සිත නෙවෙයි ඒ තිබිලා තියෙන්නේ බලාපොරොත්තුව තෘෂ්ණාව අපේක්ෂාව අන්න එහෙම අපි ප්‍රතිවිරුද්ධ පැතිවලින් අපේ මනසෙන් ප්‍රශ්න කරලා බලන්නට එහෙම බලනකොට තමයි අපට හැබැයි මානසික తত্ত্বය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඕකෙදී වෙන බාහිර කෙනෙකුට උත්තරයක් දෙන්න බෑ. බාහිර කෙනෙක් උත්තරයක් දුන්නත් අපි ඒක පිළිගන්න අපේ මනස ලෑස්තිත් නෑ ඒක. ඉතින් පරචිත්ත විඥානයේ තියෙන කෙනෙක් වගේ කෙනෙක්ගෙන් අපි ඇහුවොත් සමහරට සැබෑ කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. නමුත් එහෙම කිව්වා වුණත් අපි ඒක පිළිගන්න ලෑස්ති නෑ. මොකද ඒ අපේ සක්කාය දිට්ඨිය ස්වභාවය. ඒ නිසා එබඳු තැන්වලදී තමන් විසින්ම නැවත නැවත පරීක්ෂා කරන එකයි හොඳ මේ වංචක ධර්මයක්ද මේ නිර්වද්ද ධර්ම අපේ මනස උනත් අපි එහෙම තමයි පරීක්ෂා කරමින් බලන්නේ මොකද අපි මේ කතා කරන අපි ක්‍රියා දෙන අපි ප්‍රතිචාර දක්වන ඒවා හැබෑ සත්භාවයන්ම කියලා අපි හිතාගෙන හිටියා වුණාට ඒව ඇතුලේ ඕන තරම් වංචක ධර්ම තියෙන්න පුළුවන් ඉතින් ඒ මොනවද කියන එක ඔය වගේ අපට පොඩි සැකයක් ඇති වෙච්ච අවස්ථා තමයි හොඳම අවස්ථා පොඩ්ඩක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. දැන් ඔය සැකේවත් ඇති උනේ නැතිනම් අපි ඒක විමසන්නෙම නැහැ. මේ මං හිතන දේම හරි කියලා හිතාගෙන ඒකෙම එල්බගෙන නිහඬ වෙනවා. දැන් අපට අපි අපි අපි තුල යම්කිසි අවදිවීමක් තියෙනවා. මෙතන ගැටලුවක් තියද කියලා අඩුතරමින් විමසා බලන්න ඕන කියලාවත් අපිට හිතෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රමාණයට සති සම්පජඤ්ඤය දැන් අපි සතුව තියෙනවා. ඒක ලොකු දියුණුවක්. දැන් ඔතනින් එහාට අර විදිහට විවිධ පැතිවලින් බොහොම නිදහස් විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මොකක්ද මේ මනෝභාවය කියලා එක් තීරණයකට එන්නේ නැතිව. ඒබඳු ප්‍රත්‍යවේක්ෂණයකින් පරීක්ෂණයකින් තමයි අපිට ටික ටික හඳුනගන්න පුළුවන් වෙන්නේ අපේ සිත වැඩ කරන විදිහ. ඒක අපට අනන්‍යයි. ඒක වෙන කාටවත් සාධාරණ නෑ. වෙන කාටවත් ඒකට උත්තර බඳින්නත් බෑ. වෙන කාටවත් ඒක નિරවුල් කරන්නත් බෑ. වෙන කාටවත් ඒක පැහැදිලි කරන්න පහසුත් නෑ. ඒ ඒ සමස්තය Tamanට ආවේනිකයි. අපි එක් එක්කෙනාගේ මනස වැඩ කරන්නේ එක එක විදිහට ඒ තැන්වල.